භව භව ගන්නට දුකක් ඇති බව නොතේරෙන කම නිට්ටය වූ ස්වභාවයෙන් නොවැටෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. මොකක්ද ඒක භව ගන්නට දුකක් ඇති බව නොතේරෙන කම නිට්ටය වූ ස්වභාවයෙන් නොවැටෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නිත්‍ය ලක්ෂණ ඒ කියන්නේ අපි නිත්‍ය ස්වરૂපයෙන් දේවල් දිහා බලන්නේ අනිත්‍ය වූ ධර්මයන් උනාට අර පරමාර්ථ ධර්මයන් ශරණයක් ශරණයක් පාසා බිඳෙන බවක් අපි දකින්නේ නැතිනම් අර සම්මත වශයෙන් පවතින සංකල්ප එහෙම නැත්නම් ප්‍රඥප්ති විපරිණාමයටපත් වෙනකොට අපි හිතන අපරාධ මේක තව ටිකක් කල් තියාගන්න පුළුවන් වුණා නම් හොඳයි. එතකොට මට වුණත් තව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි. මොකට මේ ජීවත් වෙනවා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙන එකයි කියලා දකින්නේ නෑ. මරණය කියන්නේ ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳීමේම ප්‍රතිඵලයක් කියලා දකින්නේ නැහැ. මරණය කියන්නේ එතනින් අහෝසි වීමක්. ඒ නිසා මට තව ටික කාලයක් ඉන්න පුළුවන් නම් හොඳයි. එතකොට එතන ආත්ම සංකල්ප, නිත්‍ය සංකල්ප ඔක්කොමත් එක්කලා තමයි එතනදී ඒ භව තණ්හාව ජනිත වෙන්නේ. ඒ නිසයි යලි උත්පත්තියකට මඟ පෑදෙන්නේ.